දවස්වල දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සාමාජික ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා තිබූජ්‍ය කෝට්ටේසු දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉත්ත ධම්ම සූත්‍රයේ කතා කරලා දැන් අපි ඇවිල්ලා කියනවා බාහු සත්‍ය කියන තැන දක්වා විස්තර කළා. <coughs> මේන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අපේ ජීවිතේ නැති කොටසක් ඇතුල් කරනවා මේ. එන්නත් කිරීමක් වගේ අපේ ජීවිතේ ඇතුල් වෙනා නැති වෙති. ඒ වගේ ඊටාම අවශ්‍ය ප්‍රයෝජනේ ප්‍රයෝජනය ගැටි කොටස් හැකි ආකාර වලින් හැකි අන්දමින් අපි ජීවිතය ගැතුල් කිරීමේ ක්‍රමයේදී මේ ධර්ම බුද්ධ ධර්මයේ ඇසීමෙන් ආශ්‍රය කිරීමෙන් කරන්නේ ඒ මොකක් නිසාද අපිට සිද්ධ වෙලා තිබෙනවා පුජ්‍යලික තනි තනියේ අපේ ජීවිත පිළිබඳව වග කියාගන්න. නමුත් තනි තනියේ ජීවිත පිළිබඳව වග කියා ගැනීම අයිතිය ලැබුණත් ඒකට ඒ ඒ පුජ්‍යලිකයේ ඇත්තාගේ ජීවිතේට නැත්තම් පුජ්‍යලික වශයෙන් අපි කාගේ ජීවිතවලටත් පහර දෙන්න දස පැත්තේ හැම පැත්තෙන්ම පීඩා ලබා දෙන කුරුමානම් එක්කයි අපි අපේ ජීවිතයක් ලැබෙන්නේ. කොයි ලෝකේ හම්බුණත් ඔය අයිතිවාසිකම එක්කයි අපි ලැබෙන්නේ. එතකොට මේ ඊවැ මේරි ජීවිතයේ සනසිල්ලි පාවිච්චි කරන්න වමනා කරන අයිතිවාසිකම් ටිකක් තියෙනවා. ඒක ලබා ගන්නා තුරු ඒක ජීවිතයත් එක්ක මිශ්‍ර කර ගන්නා තුරු අරයන් බේරෙන්න බෑ. දැන් දන්නවා. දැන් මේ ආත්මය අපි ඉපදිලා විඳපු දුක්. එතකොට දැන් සමහර කියනවා ඒවා තිබුණාට අපිට පීඩනයක් නෑ. ඒ මොකද්ද හේතුව එහෙම කියන්නේ? අර ජීවිතයට එක්තරා ප්‍රමාණයක් ඇතුල් වෙච්ච ප්‍රයෝජනවත් දේවල් ඇතුල් කිරීමේ හේතුන් ඒවා විශ්ින් කරන ක්‍රියාවක ප්‍රතිඵලය අරයා අර විදිහට ප්‍රකාශ කරනවා. ඔන්න ඕකයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒක හැම දිනාටම අවශ්‍ය දෙයක්. එතකොට දැන් ওই කාරණේට ඒ නොඑක් මේ ආකාරවලින් අපි දේශනා කළා. දැන් භෝග වර්ණ ආෝග්‍ය සීලේ බ්‍රහ්මචර්යාව මිත්‍රභාවය බාහුසත්‍ය. එතකොට මේ දේවල් වලින් අපි දෙන්නේ මොනවද ඔක්කොම? ජීවිතය ලෝකෙක පාවිච්චි කිරීමේදී ඒ පාවිච්චි කරන ජීවිතය ඡනසිල්ල පාවිච්චි කිරීමට උවමනා කරන කොටස් ගණනක් තමයි කොටස් වර්ගයක් තමයි මේ අපි මෙතෙක් කල් කතා කරනවා. අපි සාමාන්‍ය මතක් කිරීමක් වශයෙන් භෝගය ගැන ගත්තනම් ජීවිතේ සංසීමට උපකාර පිණිස පාවිච්චි කරන තමාගේ සැනසීමට අදාළ වන දේ යම් ප්‍රමාණයකට ලැබෙන්නේ ඒක යාට භාග්‍යයක් ඒක භෝගයක් වෙනවා. එතකොට ඔය සෑම කොටසක් වර්ණය ඒ වගේම සීලය ආරෝග්‍ය භාවය නැත්නම් ලෙඩ නැතිකම් මේ ඔක්කොම සංවිධානය කරන්නේ මොකටද ජීවිතේ අර දේවල් වලින් බේරගෙන අයින් වෙලා ගෑවෙන්නේ නැතුව ඉන්න වමනා කරන ආම්පන්නේ ටික නැත්තම් සහාය කර ධර්ම තමයි ඒ අපි කතා කරන්නේ. එතකොට අපි ඒ එක්තරා වයස් සීමාවක් ඇතුළේ තමයි අපි ජීවත් වීම කියලා කරන්නේ සිද්ධ වෙන්නේ. ඒ වයස් සීමාව ඉක්මුණාට පස්සේ අර ඔක්කොම බහා තබන්න වෙනවා. අපේ උත්සාහයන් ඒ ඔක්කොම ගත්තේ බහා තබන්න වෙනවා. මොකද අපි එතනින් තුරන් වෙන නිසා. එතකොට ඒ බහා තබන කාලය තුලදී ඒ පුද්ගලයා පාවිච්චි කරපු දේවල් එක්ක එයා සැනසුණා වගේ එයා මතුවටත් සැනසෙල්ල එයාගේ ජීවිතේ පවතින තාක් එයා සැනසෙන්න බලාපොරොත්තු නමුත් බුදු පියාණන් වහන්සේගෙන් ලැබුණ අවසරේ නිගමනයේ මොකද්ද ජීවිතයක් තියනවා නම් ජීවිතයක් පාවිච්චි කරනවා ඒ පුජ්‍යලයාට ඒ කාන්තෙන්ම ඔය කියන අයිතිවාසිකම් එක්ක ඔය විදිහ බේරුම් සකස් කරගෙන ජීවත් වෙන්න වෙනවා නැත්තම් ඒ වන් දුක් විඳින්න වෙනවා ඒ බේරුමට උමනා කරන සංවිධානය එක්ක එයා ඒ ජීවිතයේ කල්පනාකාරීව ගෙනිච්චොත් ගෙනියන අර ඒ කාලේ අපි සංසින්න පුළුවන්. එතකොට ඒ අයිතිවාසිකම නොලව. එහෙම අයිතිවාසිකම සම්බන්ධ නැතුව තමාගේ ජීවිතය සංවිධානය කිරීමට උවමනා කරන විශේෂ කොටසක් වෙනවා බුදුහාමුදුරුවෝ ඒ අයිතිවාසිකම් ලබා නොදෙන ක්‍රමයකට ජීවිතය පෙල්ලන්නේ. ඒකද කිව්වා ප්‍රඥාව. ඒ ප්‍රඥාවේ කියන මේ શબ્දය බෞද්ධයන් වහන්සේ අත්කවුරු කරලා තියෙනවා. නමුත් මේ ප්‍රඥාව කියන එක ජීවිතයක් ඇතුලේ තීන එකක් නෙවෙයි සකස් කළ යුතුයි. ඔය අපි කතා කරන බොහෝ කොම වාගේ අපේ ජීවිතවල නොතිබිච්ච ඒවා ගැන අපි කතා කරනවා. ඒව අතරින් විශේෂම සත්‍යයක් සංවිධානය කරන ධර්ම ස්වરૂපයක් තමයි ප්‍රඥාව. ඒකේ ප්‍රඥාවේ අයිතිවාසිකම ලබා ගැනීමට පුජ්‍යලිය විසින් කළ යුතු දේ කුමක්ද කියන එක බුදුහාමුදුරු පෙන්නනවා. ඇසීමයි පරිපූර්ණය කියන නැවත නැවත ඒකේ සම්පූර්ණ විස්තරය දැන ගැනීම සඳහා ඒකේ නැවත නැවත ඇසීමයි කියලා ආකාර දෙකක් මෙතන බුදුහාමුදුරු ඉස්සරහ දැම්මා ප්‍රඥාව ජීවිතයට කාසු වෙන්න උදව්වක් කර ගැනීමට උදව්වක් එතකොට යමක් ඇසීම කියන එක අපි කතා කරනවා අපි හිතන්නේ මේ එදේක පුජ්‍යලයක අපි සම්බන්ධකම් පවත්වමින් ඇති වෙන කතාවල් කියන. නැහැ. ඒකත් එක්තරා අංශකින් උපකාර වෙනවා සහාය වෙනවා ඒ එක ඇසීමක් තමයි. නමුත් ඊට වඩා බලදුතු ප්‍රයෝජනවත් ඇසීමක් ගැන බුදුහාමුදුරුවෝ දාලා කා මොකද්ද? තමන්ගෙන් තමයි ඇසීම. කායින්වත් ඇසීම නෙවෙයි තමන්ගෙන් තමා ඇසීම. ඒතර මේ කතාවට වැස්සොත් තමන්ගෙන් තමන් අහන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් වශයෙන් මතුවෙන්න පුළුවන්. තමන්ගෙන් තමන් අසනවා කියන්නේ දැන් හැම වෙලෙම අපි මේ අපි කියවා මේ හැමදෙනාම ලෝක ජීවත් වෙන හැම එක්කනම ඇතන් විට සත්තු පවා ඔකට වැටෙනවා එයා තමන්ගෙන් අහනවා එවිට ඒ මොකක්ද කියලා හැවුවොත් තමා නොදන්න දෙයක් ඒ මොකක්ද කියලා හැවුවොත් ඒ අහන්නේ තමන්ගේ ඊට පස්සේ තමන්දම තමා කියනවා ඒ ගැන විස්තර දැනගන්න. පළවෙනි ප්‍රශ්නේ තමාගෙන් තමාටයි වැටෙන්නේ ඒතකොට තමාට වැටිච්ච ප්‍රශ්නේ විසඳීම සඳහා කරුණු සෙවීමේ අවස්ථාවේදී යම් යම් දේ පරීක්ෂණ පවත්වන්න සිද්ධ වෙනවා පුජ්‍යලේ කතා කරන්න සිද්ධ වෙනවා নানা දේවල් කරන්න වෙනවා නමුත් කවුද මේවා පිළිබඳව නියම නිසි තීරණේ කිසි කෙනෙකුගේ තීරණයක් අපි පිළිඅරගන්නේ ඒක මිනිස්සුතන එයාට මං කිව්වාම හරි අරම කියලා නයිම කියනවා. නමුත් කිසිම දවසක කිසිම කෙනෙක් කිසිම කෙනෙකුගේ කේමන පිළිවෙමේ තීරණයක් පිළිගන්නේ. ඒ තමාගේ තීරණය තමයි වැඩ කරන්නේ. තමාගේ තීරණය හැර දැන් බුදුහාමුදුරුව ධර්ම දේශනා කරනවා. ඒකට සාක්ෂියක් වශයෙන් අපි කතා කරනවා බුදුහාමුදුරුව ධර්ම දේශනා කරනවා. নানা ආකාරවල පුජ්‍යලියෝ එතන নানা තරා කිරන් වල පුණ්‍ය ශක්තියක් පුජ්‍යලියෝ ධර්ම ශ්‍රවණේ ඒ ශ්‍රවණේ කිරීමේදී එක්තරා කොටසක් මාර්ගඵල ලබනවා අනිත්‍යය ධර්මයේ ගැන එක්තරා හැඟීමක් ඇතුව නැතිලා යන්නේ ඒ මොකක්ද අර මාර්ගඵල ලැබුවේ කියන්නේ ඒ බුදුහාමුදුරුවෝ යම් අදහසක් උඩ ඒ ධර්ම විග්‍රහයක් ඉස්සරහට දැම්මනම් ඒ ධර්ම විග්‍රහය එක්ක තමන් ප්‍රශ්න කරමි ඇතුළේ ඒක හරි ඒක හරි ඒක හරි කියකේ පිළි අරගන්නේ නිකම් පිළියන්නේ කර්ම සහිතව එයා පිළිගන්න ඒ කර්ම සහිතව තීරණ පිළි අරගෙන පිළි අරගෙන තීරණේ දුන්න වෙලාව තමයි තමන් තීරණේ දුන්න වෙලාව තමයි සෝවාන් හරි සතරදාගාමි හරි අනාගාම අරියක් කියන මොකක් හරි තමා දුන්න තීරණේ ඇත්තයි. ඔය කියමන ඇත්ත. ඒක බුදුහාමුදුරන්ගේ කියමන නෙමෙයි. බුදුහාමුදුරන්ගේ කියමනින් තමාට තේරිච්ච එක ඇත්ත. බුදුහාමුදුරන්ගේ කියමන ඇතුලේ සියල්ල තිබුණා ඇත්ත සොයා ගැනීමට උදව්. ඒ උදව්ව උඩ තමාට ලැබෙන ධර්ම විග්‍රහය කරුණු විග්‍රහ කිරීමෙන් තමා ඔක්කොම ඒ ඔක්කොම හිතට ගත්තේ නෑ. එයාට ගෝචර වෙන දේවල් අරගෙන එයා ඒක ඇතුලින් විසඳනකොට ඒ විසඳිල්ල උඩ එන්නා වූ පිළිතුර තමයි හරි. නැත්නම් ඒක වැරදි. හරි කියලා හිතන් නිකම්ම කිව්වේ නෑ. කියන්නේ නැහැ කරුණු සහිතව හේතු සහිතව ඔප්පු කරමින් එයා කියනවා හරියටයි. ඒ හරියට හරි කියපු වෙලාවේ අන්න මාර්ගඵල කෙලෙස් කැරිච්ච වෙනවා. තේරෙනවද? කෙලෙස් කැරිච්ච වෙනවා. ඕකයි. දැන් බැරි වෙලා බුදුහාමුදුරුවෝ ඔය ඔය ඇත්තෝ ඔය දිනේදී ඔය ඇත්තෝ ඔය අයපත් දෙනවා. නැතුව වෙන කෙනෙකුට ධර්මයේ දේශනා කරන නම් අර මගදී හම්බුනේ උපක කියලා ආජීවක. එරියලා මේ ලේසියෙන්ම හම්බෙන්නේ මගේ පොඩ වාඩියන් කියලා ඉතින් මේ බණ කියන්න පටන් ගත්තා නම් ඒ මනුස්සයා කම් බැලගෙන ඉඳලා හොඳට කතා කරන්න පුළුවන් කොහොමද මුකරිත්‍යයක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දන්නවා එදා ඒ දිනේදී ඒ කාල සීමාවේදී මේ ධර්මය අවබෝධ කර ගැනීමට ඒ විග්‍රහ ඥානය ඒ අය පස්තනා තිබුණා. ඉතින් පළමුවෙන්ම මෝරලා තිබිච්ච තවත් හිටියා ඊට පස්සේ. මොකද එදා එනකොට අන්තිමම හොඳටම මෝර. ඒකද ධර්මදේශන කරන්න ඉස්සෙල්ල බුදුහාමුදුරන්ගේ පිළිගත්තේ නැහැ. මොකද ධර්මයේ කියන දේශනා කරන අතරේදී බුදුහාමුදුරන්ගේ පිළිගත්තේ කියන දේශනාවේ තියෙන වැදගත්කම නැත්නම් ඒ සාරවත්කම පිළිගත්තේ දේශනාව තුලින්. ඒ අය බුදුහාමුදුරන්ව දැක්කේ වගේ අගේ උන්වහන්සේ වටිනාකම දැක්කේ දේශනාව තුලින්. ඒතකොට ඒ අය දේශනාව අහන්න අහන්න බුදුහාමුදුරුවෝ කරේ පහදිනවා ධර්මය අවබෝධ. අවබෝධ කරන්නේ කි හරි ඔක්කොම හරි. එකක්වත් නැද්ද. ඒ හරි හරි කියන වෙලාවට හැම වෙලාවකම ඒ තමන්ගේ කොටසක් ඒ අපිරිසිදු කොටසක් ගැලවිච්ච බවට කියන සාක්ෂියක් තමයි ඒ හඬත්තම් හරියට හරි දුර අදාරි ඒක හරියට ඒක එයාගේ මේ කාරණේට ආවනම් එයාගේ තීරණයට ඒ ඒ දේ අදා සිද්ධ වෙනවා එතකොට ඒක තමයි බුදුහාමුදුරුවෝ අර ඒ ක්‍රමයෙන් එලාගේ පිළිගැනීම් ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අන්තිම දක්වා ගිය හැටි බුදුහාමුදුරුවෝ අර පෙන්වානේ බුම්මානම් දේවානම් සද්දම් සුත්ත චාතුන් මහරජිකා දේවා සද්ද මනුස්සා වේසුන් කියලා කියනවා ඒ කිව්වේ අපි කියන්නේ දෙවියන් මේක දෙවනත් දෙන්න සාධුකාර දුන්නේ කියලා නැහැ ඒ එලා හිටපු චිත්ත මට්ටම එදා ධර්ම දේශනා කිරීමට කලින් ධර්ම ශ්‍රවණය කිරීමට කලින් ඒ අයගේ තිබුණ යම් කිසි චිත්ත මට්ටමක් යම් කිසි පදනමක් තිබුණා. මොකද ධ්‍යාන වලට සමවදිමින් ඒ ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන මට්ටම් සිතේ සකස් වෙලා තිබුණා. ඒක ලෞකිකයි. ඊළඟට ඒ බුම්මානම් දේවානම් සබ්දං එතකොට ඒ කියන මට්ටමේ ඉන්න මේ පුද්ගලයෝ පස් දෙනා මේ සද්දය ඇහිම නිසා ඒ ඇහිම නිසා අර චාතුර්මහා රාජික කියන මට්ටමට වැටෙන්න මේ පාලනයට වැටෙන්න මේ ඇහිම උපකාරුණයක් මොකක්ද ඊළඟට තමයි වෙලේ තමයි දැනගත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර එක ජීවිතේ පවත්තන ගාන හරියට විද්‍යාත්මක වුණේ වෙලෙ. ඉතින් මේ මේ අරකට සාස්කම් මේ කියන්නේ. ඒකද ඒ Taman හිටපු චිත්ත මට්ටමෙන් එහාට යන්න වමනා කරන කරුණික දැනගත්ත හැටි එයා ඒ දෙත් කරන්න බැස්සේ තේරිලා හරියට. හරි. ඒක එහෙම කළොත් හරියට පාලනය කරන්න පුළුවන් මේක. ඒකට පටවියාපෝ තේජෝ වායු කිය. මොකද තමන්ගේ සිත යමක් එක්ක තදින් ස්පර්ශ කරවන්න නරකයි. ගාන තේනවා. ඒ ගානට වමනා කරන ඉඩකඩ දැනීමෙන් තමන්ගේ දැනීමෙන් සකස් කරන වෙන්න ඕන. ඒකෙන් නග්ගන ඈ ඒ ස්පර්ශෙන් නැගෙන උෂ්ණත්වයේ සෞම්‍ය වෙනවා ඊළඟට කම්පණය ඒ උෂ්ණත්වයේ ගානටයි සිද්ධ වෙන්නේ ඒ කම්පණය නැති වෙන්න උෂ්ණත්වය අඩු වෙන්න ඕනේ කියලා විද්‍යාත්මක අවබෝධයක් ඒ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ කියන නිසා නෙවෙයි බුදුහාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා ඒ කරුණ ඉදිරිපත් කිරීමේ උදව්වෙන් මේ ඇයි අවබෝධ කරගත්තේ? තේරුණා? ඔව්. එතකොට මෙන්න මේ ප්‍රශ්නය ප්‍රශ්නේ කියලා කිව්වේ තමන්ගේ කාරණේ හැම වෙලෙම සාකච්ඡාව තමන් එක්කයි. යම් යම් දේවල් ලෝකේ අහනවා තමන් එක්කයි සාකච්ඡාව තමන් එක්කයි නිගමන. මෙතන පරිපුච්ඡාව කියලා නැවත ඇසීමක් ගැන කතා කරනවා. ඒ මොකක්ද ඒ පරිපූර්ණතාව? අපිට යමක් අපේ කනට ඇහැට ස්පර්ශෙ කොයි පැත්තෙන් හරි අපේ දැනීමට අහු වුණොත් එතන ඉඳලා අපි ඒක ගැන විපරම් කරගෙන ඉස්සරහට යනවා කොහෙද කොයි හරියේද කොතනද ඇඩ්‍රස් එක මොකද්ද නම්බරේ මොකද්ද මේ ඔක්කොම කොයි සාප්පුදීකවති නැන්නේ එතකොට මේ ශෙවිල්ලේ වර්ග දෙකක් තියෙනවා. අන්න ඒක අපි දැන් හොයන්නේ මොකටද? ඒ ශෙවිල්ල අපි ළඟ නැවත ඒ විමසිල්ල අපි ළඟ තියෙනවා. මොකක් ගැන? පංචකාමයට ගොදුරු ශෙවිල්ලකුයි ඒ විමසිල්ලෙන් අපි කරන්නේ. දර්ශනය සකස් කරගන්න හොඳ ශබ්ද අහන්න ආග්‍රහණ විඳින්න රස විඳින්න ස්පර්ශ විඳින්න උපකාරණ දේ උපකාරණ පැත්ත හැම දෙයක් අස්සෙම අවශ්‍යනවා ඕන මේකක් ගැන බැලුවොත් ඒ අවිශ්චිල්ලයි අපි නිතරම තියෙන්නේ අරකට තුඩු දීලා අර මුල් තැන දීලා එතකොට ඒක ප්‍රඥාවද කියන එක විමසන් විමසිල්ලට දැම්මොත් Tamanට අර්ථයක් සිද්ධ නොවෙන නිසා. ඒකට ප්‍රඥාව කියන නම ගාවන්නේ නැහැ. ඒකට ප්‍රඥාවෙන් තොර වූ මෝහය නැත්නම් අවිද්‍යාව ඔයාගේ වශයෙන් ඒ නම් වලින් තමයි ඒකම්. හේතුව මොකද? එයාගේ පරිපුච්ඡා නැත්නම් විමසිල්ල නැවත නැවත ඇසිල්ල දුකට වැටෙන ශක්තියක් වගා කරන ක්‍රමිකුයක් ගැයෙනවා. දැන් මෙතන අර සංසිල්ල අගේ කොට තමාගේ ජීවිතේ මේ ඉත්ත ධම්ම සූත්‍රයෙන් තමාගේ අදහස් ඉෂ්ට කළා දෙන්න. කර්ම ගොනුව කියන එකයි කිව්වේ. මොකද්ද අපේ අදහස සංසිල්ල. එතකොට මේ අර කර්ම අස්සේ අර සීලාදී කර්ම ගන්නාවක් විස්තර කළා මේ ප්‍රඥාවට බහින වෙලාවේදී මෙතන ප්‍රඥාවේ කියලා කිව්වේ ඒ අහන දේ මොකක් හෝ වේවා ඒක යා විස්තර ඒ කාරණේ දැනගෙන ඒක තමන්ගේ ජීවිතේ දුකින් මුදවා ගැනීමට උවමනා කරන පැත්ත. අවිශ්ීමට නැත්තම් වෙන වචන වලින් කියනවා නම් තමාට සනසෙල්ලේ ඒක ආශ්‍රය කිරීමට එයින් ප්‍රයෝජනෙ ගැනීමට මොන විදිහේ ක්‍රමයකින් ඒක ඇසුරු කළ යුතුයි. ඒ පාවිච්චි කළ යුතුයි. ආදී වශයෙන් ඒක යම් තරමක් විස්තර හොයනවා නම් ඒ ඔක්කොම තමාගේ සැනසෙල්ලට උපකාර වෙන පැත්තට බර වෙන්න කරුණු හොයන එකයි එයා මේ ඒ ප්‍රඥාවට අයිති සෙවිල්ලයි මේට හිමි වෙන්නේ. එතකොට අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. යම් කිසි කෙනෙකුට ලොකු ධනස්කන්ධයක් ධනයක් හම්බුණා. මොකක් හරි ටිකට් එකකින් සල්ලි හම්බුණාද? ඒක උදාහරණයක් වශයෙන් ගත්තහම සුරයා ඒක හම්බෙච්ච හැටි මේක මගේ සැනසෙල්ලට පාවිච්චි කරන්නේ කොහොමද? දැන් ලක්ෂ ගාණක් තියෙනවා. එයාගේ ප්‍රශ්නෙන් අර කරුණුත් එක්ක අර මුලිටන් කියාගෙන ආපු සීල බ්‍රහ්මචර්ය ආදී ඒවත් එක්ක කරුණ වෙනකොට එයා ඒ Tamanට ලැබිච්ච මුදල පිළිබඳව යාගෙන් ප්‍රශ්න කරනකොට ඒ මූලික වශයෙන් තමාගේ ජීවිතේ එම අලුත් හමුවීම ලැබීම පීඩාවක් නොදින්න ඕනේ. ඒකට එයා ඒ මුදලත් එක්ක තමාගේ සිතිවිලි එක්කාසු වෙනකොට මේක මගෙයි මෙච්චර ගානක් දැන් මේක තියනවාදී හිතනකොට රිදුමක් එනවනම් අන්න එයා ඒක ගැන මේ මොකද මේ මේ මට මෙච්චර ගණනක් දැන් ලෝකේ කවුරුත් පුදුම වෙන මහා ධනස්කන්ධයක් මට හම්බෙලා තිනවා මේ මොකද මට රිදෙන්නේ දැන් මට උලන්න බැරි සත්‍යක් කියලා ඕකට අපි සන්තෝෂේ කියයි නමුත් මොකද්ද මේ මේ ඔක්කොම වෙලා මේ ඔක්කොම මේ පීඩනේ මේ රිදුම මේ බරගතිය ආවේ මේකෙන් කරන වැඩ ගැන මම මහා රාශියක් බැඳිලා දැන්. මේකෙන් අප්‍රමාණ දේ කරන්න මම බැඳිලා. ඒ බලාපොරොත්තු හිර වෙලයි මේ මගේ හිත නිකන් ලැල දෙනවා වගේ නිකන් බැඳිලිල් ගතියක් තියෙනවා. අන්න යා එයාගෙන් ප්‍රශ්න එයාගෙන් අහපු ප්‍රශ්නේ ඕකයි. අර කිඳිරිය කියන්නේ. ආ එහෙම නෙමෙයි. මේක හම්බුනේ මොකක් හරි හම්බුණා නම් ඒක මට සැපයට හේතු වෙන්නේ. ඒව ඔක්කොම එතේත මිච්ඡාවේ මම මේක වීසු කරන්නේ නැහැ. පිස්සෙක් වගේ මේක තැම්පත් කරන ඔහෙති මිච්ඡාවේ මම සාමාන්‍ය ගෙනිච්ච දෛනික ජීවිතේ එක්ක නිර්වුල් නිදහස මගේ ජීවිතේ මේ බර නැතුව පාවිච්චි වෙන්න ඕන. එතකොට යා පරිපුච්ඡාවේදී එයා අහනවා යාගෙන්ම මොකද මේ විදිහේ මට අරක හමු වෙච්චාම මේ විදිහේ ඇඟීම් වෙන්න හේතුනේ කලින් තිබිච්චට වඩා මහ බරක් මයි හිතට ආවා නොයසුම් ගතියක් ආව නානා ඒව ඔක්කොම රිදෙනවා ඒකට එයා එතෙන්ද විග්‍රහ කරනවා මේ ආවේ අර නානා බලාපොරොත්තු එක අස්ස රිංගල මේකෙන් මෙහෙම කරන්න ඕනේ මේ ආදී වශයෙන් ලෞකික පැත්තට රිංගපු සිටිවිද දා මේකයි ඒ කැක්කුම තිබිලා තියෙන්නේ. එතකොට එහෙනම් මම කොහොමද මේකට ගන්න තීරණය ගන්නෙ? මේවා මෙහෙම තිබෙයි. ඒ ඒ අවස්ථාවල් වලට මගෙන් ඉතු වේතු යම් යුතුයකමක් තිබුණා නම් කලින් මට දඬේ නැති නිසා නොකර තිබුණා නම් ඒවා ඉෂ්ට කරනවා. මේවා මගේ නෙමේ මේ ලෝකේ වස්තු මට පාවිච්චියට අවසරයක් ලැබිලා තියෙනවා. ඒ පාවිච්චියට අවසර ලැබිලා තියෙන්නේ මෙන්න මෙපමණ ගන්නකුයි ඒ කියන්නේ විචාවේ මගේ සිතට සැනසෙල්ල ලැබෙන ආකාරයෙන් මම ජීවත් වීමට නම් මේවා එකකට නොබැඳී හිටින්න ඕන. ඒවා එක්ක ජීවිතයේ සැපබුක් සැප ගන්න ක්‍රමයක මගේ සිටිවිලි පටලවන්නටයි හේතුව මොකද? එහෙම සැප ගන්නු බෑ. ඒ විදිහේ සිතලයි මේ දැක්කෝ මට. ඒක නිසා ඊ ලක්ෂ ගණන් එහෙම තිබිච්චාවේ මයි මුකුත් නැති හිස් හිතක් මට ඕන. හිත හිස් කරගන්න ඕන. මේ ඔක්කොම අල කලංචියක දාගන්න නැතුව හිතේ හිස් ගතිය තියෙන. මුකුත් එක්ක මගේ නෑ සම්බන්ධ. අන්න ඒකට කියන්නේ ඒ තීරණයට කියන්නේ ප්‍රඥා. ඒ ප්‍රඥාව අර මුදල් ගන්නක් ගැන උදාහරණයක් කළා අපි පෙන්නවා. නමුත් මේ ලෝක දහසිය අපි ඇසට කනට නාසයට දිවට ශරීරයට හම් වෙන සෑම දෙයක් ගැනම මෙන්න මේ ප්‍රඥාවේ කියන එකේ සංවිධානය කරන කොටස් දෙක පුච්චා පරිපුච්චාව කියන එක මේක නිරන්තරයෙන් තියෙනවා. ඒ නිරන්තරයෙන්ම තියෙන්නේ කොහොමද? දැන් යම් කිසි කෙනෙක් අකටයුත්තක් කරන වෙලාවේ ඒක දිහාට ඇහැ වැටිච්ච හැටි හිදුමක් දෙනව නම් එයා දැනගන්න ඕන මගේ ළඟ මේ ප්‍රඥාවෙන් තොර වූ දර්ශනයක් තීරණයක් මළඟ තියෙනවා දැන්. ඒ මොකද ඒ මිනිසයා කෙනෙකුගෙන් යම් කිසි දෙයක් අරගෙන ඒක නොදී මහා රණ්ඩුවක් අතර හොඳටම පැහැදිලි මේ මිනිහා අරගෙන නිදී අර අසරණ මිනිහා එයාගේ දුක් ගැනවිල්ලා කියනවා මෙයාට මෙතන අහගෙන ඉඳලා හරි දුකයි මේ දුක මොකද ඒ අර ප්‍රඥාවෙන් තොර තීරණයක් එක්කයි අර සිද්ධිය එක්ක තමයි විසිත සම්බන්ධ වෙන්නේ මොකද මේ ප්‍රඥාවෙන් දොන්නේ? මෙයාට ඕන එක සම්පූර්ණයෙන් මෙහෙම නැතුව සිද්ධ වෙන්නේ. අර මිනිහ හරියට මුදල් ගන්න ඕන. මෙයා සනසෙන්න ඕන. ඒකට ඒ බලාපොරොත්තුව මෙයාගේ තියෙනවා. ඔක් කරන වැඩක් නෙවෙයි කවදා. ඉතින් මෙයා ළඟ තියෙන්නේ අර සිද්ධියක තද බැඳීම. ඊ බැඳීම උඩ ඍතුමේ ඉන්නේ මොකද? ඒ බැඳීම එක්ක ඒ බැඳීම ඒ බලාපොරොත්තු ඉෂ්ට නොවන නිසා මොහොතක් පාසා යා බලාපොරොත්තු වෙනවා අර මිනිහාගෙන් සිදුවෙච්ච අකටයුත්ත සිදු නොවි දැන් සමඵල වෙන්න ඕන ඔන්න ඔය තීරණේ උඩ තමයි අපි අර දුක් විඳින්නේ එතකොට ප්‍රඥාවෙන් යුක්ත පුජ්‍යලයා මේ හිතෙන්නේ මොකද කියන මේකට කරුණ හොයනකොට අර පරිපුච්ඡාවේදී මෙයාට පේනවා මේ මේ විදිහට හිතපු නිසා යෝ කොයි විදිහට ඒ ඔය රිදුමාවේ මෙහෙමයි ඒක නිසා රිදුමෙන් අස්සෙන්ද ඔය කියන පාර මගේ සිතුවිලි දුවපු පාර වෙනස් කරන්න ඕන මොකද්ද ඒකේ පුජ්‍යලින්ග දෙන්න වෙයිද වඩා ලෝකේ දැන් මේ මොහොතට ඕගේ සිද්ධීන් නෙමෙයි කොච්චර දේවල් වෙනවා ඒ ඒ පුජ්‍යලයන් මේ ජීවිතවල අයිතිවාසිකම් අපට බෑ මුළු ලෝකේම අපට ඕන විදිහට සංවිධාන මේ මට මගේ ජීවිතේ මට සංවිධාන කරගන්න බැරුව දඟලනවා මේ මුළු ලෝකෙම දේවල් එක්ක මං කැක්කුවල් දානවා මොකද මට දුකක් නැතුව ඉන්න තැනට මට සංවිධාන කරගන්න බැරුව දඟලනවා ඒතකොට මං කොහොමද ලෝකේ ඒ නියම පිළිවෙලට ගන්නෙ කියන හැඟීම එක්ක මෙයා අර අර මෙයාගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඕන සාධාරණ පැත්තේ සාධාරණ පැත්තේ පිළිතුරු දෙනවා කියන්නේ නිවැරදි තීරණ ගැනීම. ඒකටයි මේ සාධාරණ තීර මේ සාධාරණ ඇත්තේ ගැන කතා කරන්නේ ඒ තීරණේ නිවැරදි. නිවැරදි බව දැනගන්නේ. නිවැරදි බව දැනගන්නේ Tamande තීරණේ ගත්තට පස්සේ අර කියවපු බර නැති ඒ තීරණේ හරි බව දැනගන්න මින්ම අර තමාගේ අර තිබිච්ච බරගතිය, පරිදුම් ගතිය, කැක්කුම් ගතිය ඒ අවස්ථාවේදී ඒ තීරණය දුන්න හැටි තීරණය දෙන හැකි තීරණය තමයි පිළිගත්තා නම් ඒ කාන්තෙන් මේකෙන් ඒ බරයි කියන. මෙන්න මේකට කිව්වා ඔය කියන ක්‍රියාවට කිව්වා ප්‍රඥාව කියලා. ප්‍රඥාවයි කිව්වා. ඊළඟට අ බුදුහාමුදුරුපත් ඊළඟට කතා කරනවා තව එකක් ගැන. ඒ මොකද්ද? ධර්ම ගැන. ප්‍රඥාව ගාවට දැන් ප්‍රඥාව අපි එක්තරා ප්‍රමාණයක් විස්තර කළා. ඊළඟට බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන ධර්ම. ධර්ම කියන්නේ මොකද්ද? දරණ ස්වභාවය. දරණ ස්වභාවයේ හැර ධර්ම යන නාමයට වෙන කිසිවක් අයිති ඔය දැන් බණ පොත්වල තියෙන ඒ විස්තර වලට අපි ධර්මයේ කියන්නේ ධර්ම හඳුන්වලා තියෙන වචන වලින්. ඒවා ධර්ම නෙවෙයි. ධර්ම හැඳින්නේ හඳුන්වපු වචන. ශබ්ද. නැත්නම් වචන මේ පද. ඒවා ධර්ම නෙවෙයි. ධර්ම හඳුන්වපු වචන. ඒවා පොත්වල තියෙනවා. පස්සේ අපි කෙටියෙන් ධර්ම දහම් පොත් කියලා කතා කරනවා. ඒකට ධර්ම පොතේ නෙවෙයි තියෙන්නේ. ඒ ඒ වස්තුව ලවිඥානික කවිඥානික දෙකේම ඔය කියන ධර්ම ස්වરૂප තියෙනවා. අපි ගත්තොත් පොල් ගහක් ඒ පොල් ගහේ අර විදිහට ගෙඩි අර විදිහට වතුර ලොඳ මේ ආදී දේවල් හිතින් තැනට සකස් කිරීමේ දැරීම් ස්වરૂප ශක්තියක ගහේ තිබිච්ච නිසයි ඒ විදිහේ gedhi ගණ්ඩ උදව්වක් ලැබුණා. ඒ විදිහේ gedhi ඒ විදිහේ අතු ඒ විදිහේ දරා සිටින ශක්ති ස්වરૂප. එතකොට එක එක වස්තුවේ එක එක ආකාරවල ශක්ති ධර්ම දැන් මෙතන බුදුහාමුදුරුවෝ ධර්ම ගැන විතර කතා කළේ ඒ සත්‍ය ස්වરૂප අතරේ වර්ග දෙකක් තියෙනවා. දුක්ඛන සත්‍ය ස්වરૂප තියෙනවා. දුකින් තොර වූ සැනසෙල්ල දෙන ධර්ම ශක්ති ස්වરૂප තියෙනවා. ඒවට තමයි ධර්ම කියලා කියන්නේ. ඒකට අපේ ළඟ අද දුක් දෙන ශක්තිය මිස සැප දෙන ශක්තිය අපි ළඟ අපි දරාගෙන නැහැ අපි ළඟ තැම්පත් වෙලා නැති බව අපිට පේනවා හැම අවස්ථාවකම සුළු සුළු දේවල් එක්ක නිකම් පුම්බගෙන නිකම් කේන්ති අරගෙන නානාකාරවල දුක් විඳින ඡායාවල් අපි ඉදිරිපත් කරනවා කල්පනා කරනවා කෙදිරි ගන්නවා සුසුම් හෙලනවා අරයා දිහා වරවනවා මේ ඔක්කොංගම පෙන්වන්නේ මොකක්ද? එයා දුක් විඳින බව පෙන්වන. ඒ පෙන්වන ආකාරය. ඒකට ඒ මොකෙන්ද දුක් ඒවා එන්නේ? අපේ ළඟ තියෙන්නේ දුක් දෙන ශක්ති ස්වરૂප. අපි අර ධර්ම වලට ඒ ශක්ති ස්වરૂප කියලා කියනවා. එතකොට දැන් ඒ ඒ උඩයි අපි ජීවත් වෙන. අපි බොහොම හැඩින් ජීවත් වෙනවා අපේ ගෞරවයේ පැතිර විදිහට. නමුත් ඒ ඔක්කොම සාමාන්‍ය පැවතුම්. දුක් විඳිල්ල එක එක ආකාරවලින් එක එක ස්වරූපෙන් එක එක දේ ආශ්‍රය කරගෙන নানা ආකාරවලින් පීඩා වලින් තමයි දවස ගෙවෙන්නේ. බොහොම කලාතුරකින් ඉතින් සුළු සැනසෙල්ලක් ලැබෙන වෙලාවල් ඇති. නමුත් බහුල වශයෙන් හේතුව මෙය අර ඒ දුක් සංවිධානය කරන ශක්තිය අපේ ළඟ සකස් වෙනවා. එතකොට මේ අපිට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ සැප දෙන ශක්ති කොටසිය අපට අවශ්‍ය නැහැ. ඒතකොට දැන් දුක් මට්ටමේ ඉඳගෙන ඕන සැප මට්ටමේ අයිතිවාසිකම්. ඒතකොට දැන් අපි මොකක් හෝ එක්ක ජීවත් වෙනවා. යමක් යමක් බලනවා යමක් අහනවා ආදී මේ ඔක්කොම අපින් කෙරෙන. මේ අවස්ථාවල අපිට ඒක සනසිල්ලක් නැහැ. එතකොට අපිට දැන් මොන කරන්නේ සනසිල්ලක් ලැබෙන දැරීම් ස්වરૂප ස්වરૂප අපේ ජීවිතයට ඇතුල් කරගන්න. ඒකට බුදුහාමුදුරුවෝ කියනවා අනුയോഗ. ප්‍රත්‍යවේක්ෂා. අනුയോഗයයි ප්‍රත්‍යවීක්ෂාවයි පාවිච්චි කරනකොට අර තමන්ගේ දුක් දීමට හේතු වන ශක්ති නැත්තම් ධර්ම ජීවිතෙන් අයින් වෙවි සැප දීමට හේතු වන ධර්ම ස්වરૂප මත වෙනවා කියන එක ඔන්න බුදුහාමුදුරු වෙන්නේ. අනුയോഗ කිව්වේ මොකක්ද? අර මම ප්‍රඥාව පිළිබඳව කිව් කතාවයි මේ මෙතන දෙවනුව පෙන්වන්නේ. ඒක මේ රිදුම් දෙන යෝගය මොනට අනුවද මොන ක්‍රමයට අනුවද මගේ ජීවිතයට ආවේ. ඒකට මේ පෙන්වන්නේ මොකද්ද? ප්‍රඥාව තුලින් එන ප්‍රතිඵලය තමාට සැප දෙන ධර්ම නිර්මාණය කිරීමට හේතුයි කියන බවයි පෙන්වන්නේ. එතකොට ඒ අනුයෝගයෙන් හැම එකකම Tamanට පෙනෙන්න ඕන මේක ආව මුල් තැන. ඒකට කියනවා යෝනිසමස්කාරී කියලා. ඒක මුලින් මේ කොතන ඉඳලා දාවේ. ඕනම එකක් දිහා බැලුවොත් එක එක ආකාරයෙන් ආපු එකක්වත් නැහැ. එකම ආකාරයෙන්මයි ඔක්කොම. මොකක් බලාපොරොත්තු. බලාපොරොත්තු අස්සෙනුයි හැම දුකක්ම. කීපයක් නෑ එක බුලකිනුයි ওই ඩොට් එන්නේ. ඒක විහිදී යනවා එක එක පැත්තට. දැන් වතුර පාරක් ඇවිල්ලා. එනකොට ශරීරේ ඔළුව තෙමෙනවා, මූණ තෙමෙන හැමතැනම තෙමෙනවා. ඒතොලේ තෙමිච්චා අපි කියන්නේ ඔළුවේ වතුර, කකුලේ වතුර, ඇඟේ වතුර ආදී ඒ ගෑවිච්චන් නම් නම් කියනවා. නමුත් ආවේ අර එකතැනකින් වතුර පාර. අන්න ඒ වගේම මේ අනුയോഗය මේ සියලු යෝග සංවිධානය කිරීමේ මූල තැන තමයි බලාපොරොත්තු. ඒක සම්පූර්ණයෙන්ම නවත්තන්න සිද්ධ වෙලා තියෙන දෙයක්. එහෙම හොඳ නැහැ. එයා කරන්න වටින්නේ එහෙම නෙමෙයි තන හැසිරින් මේ ඔක්කොම අපි දුක් විඳින શબ્ද. දැන් අපි කියන්නේ යම් කිසි තැනකට ගියා. ඇලෙන්නේ ඔයා. නෝට කවුරු හරි මොකක් හරි ආගේ පැවතුමක් දෙන්න බලන්න. අර බලන්න. ඔය ඉතින් හැසිරෙන්නේ නැහැ. ඒ මොකක්ද ඒ කියන්නේ? අරයට කතා කරලා කියනවා මෙයා අරයාගේ වැඩේ නිසා මං දුක් විඳිනවා වොයි. ඔකයි ඒකේ. ඒක වෙන කිසිවක් නෙවෙයි. හිමීට අරයට තට්ටු කළ යාළුවට තට්ටු කරන බලන අරුමිනියා ගැරවෙච්ච නිසා මම මොට්ටය වගේ දුක් විඳිනවා. ඒකයි ඒකේ. දැන් සුද්ධයා මේක කිව්වේ කියලා අර මිනිහා කොහෙත් නවත්තන්නේ නැහැ යාගේ වැඩ. ඒ නෑ ගෙනියනවා. ඒක දන්නවනම් තවත් ඒක වැඩියෙන් කොද්ද. ඒකට අපි මෙතන දුක් විඳින්න මොකද? අරයා ගැන බලාපොරොත්තුම් මෙයා ගාව තියෙන. මේ තුන් ලෝකෙටම අපි බැඳිලායි කිය ඔන්නෝකයි. කිසිම මේ තුන් ලෝකයේ කාම රූප අරූප කියන භවතරේටම බැඳි. ඉතින් අපි සක්වලවල් ගැන කතා කරමු. අනන්ත සක්වලවල් ගැන විද්‍යාවෙත් පෙන්නනවා බුදුහාමුදුරු ඊට කලින් කිව්වා හැම සක්වලක් එක්කම අපි බැඳලා ඒකයි මැරිච්ච හැටි අයිත් නෑ පටස් කාලේ ගිහිල්ලා අල්ලන්නේ ඒ වැඩියෙන් බැඳලා තියෙන සංයෝගය තමයි යන්නේ භව තණ්හාවේ කියන්නේ ඒ විදිහට සිදු කර ගැනීමට තියෙන ඕනකම භවය කියන්නේ සිදු කිරීම. අපි ඔන්න භව තණ්හාව දැන් අර්මිනියාගේ වැඩෙන් බලන්න. අර්මිනියා මොකද්ද අකටි කැට වැඩක් කරනවා. මෙයාට ඕන ඒ මිනිහා කැට වැඩ නොකරන විදියක් කරන්න. ඔව් ඔව් කොයි එකෙත් තමන්ට ඕන ඒක තමාගේ අපේක්ෂාවට අනුව සිද්ධ කරගන්න. ඒකයි. දැන් කෑම ටිකක් ගන්නකොට මේ වනකොට එයා බලාපොරොත්තු වෙනවා එයාට ඕන රසය අර කෑම ටිකෙන් ගන්න. නමුත් කෑම කාලා කවුරු සතුටු වෙලා නැහැ තව. මොකද දන්නවද? එයාට ඕන රසය තව ලැබිලා නැහැ. පුළුවන් තරම් කේක් ගිලලා තිනවා නොඑක් ඒවා කාලා. හා. අමුතුවෙන් හදලත් කාලා. නමුත් තාම නෑ එයාගේ රසය හම්බුනේ. ඒ මොකද එයාට ඕන රසය එයාට හදන්න දන්නේ නැහැ. හදන්න දන්නේ දන්නේත් නැහැ. ක්ෂණයක් පාසා ඒ ඕනකම වෙනස් වෙනවා. ඒක නිසා ඒ ඕනකම පස්සෙන් දුවනා මිසක ඕනකමට වමනා කරන ක්‍රමෙන් දේ සකස් කරලා දෙන්න කවදාවත් හම්බෙන්නේ නැහැ. මොකද හැම වෙලේම වෙනස් කරනවා. දැන් යම් කිසි කෙනෙක් සතුටු කරන්න යම් කිසි කෙනෙක් කියන මොනවද ඕන? අරව ඕන. ඒව ගේනකොට ඕව නෙවෙයි අනිත්‍යව ඕන. ඒක ගේනකොට තවත් පාරකින් ඕව නෙවෙයි වෙන එක අහවලේක. ඉතින් ඒක සතුටු කරන්න බෑ. ඒ වගේ තමයි. හැම වෙලේම ඕනකම වෙනස් වෙනවා. ඒක නිසා කවදාකවත් අපි හඳුට ගන්න. අපි නෙවෙයි ඒ ධර්ම ශක්තිය ඇති. ඕකට බුදුහාමුදුරුවෝ කිව්වේ අනිත්‍යයි. ඒක ස්ථිර නැහැ. ඕනකමත් ස්ථිර නැහැ. අපි අනිත්‍යං දුක්ඛං අනාත්තා කිය කී කිවට හරියන්නේ මගේ ඕනකම අනිත්‍යයි. ඔතෙන්ද බැසදාට ස්ථිර නැත්තම් කොහොමද ඒක ඕනකම සම්පූර්ණ කරන්නේ? අනිස්ථිර ඕනකමක් නම් ඒක වෙනස් වෙනවා නම් ඒක වෙනස් සම්පූර්ණ කරන්න යාම මහා මොඩ කරන්න බැරි දෙයක්. ඒක නිසා එයා ඉතින්දි තීරණය කරනවා මේක බැරි දෙයක් කරන්න යාමයි තියෙන දෙට්ටුව ඒක නිසා ඕනකමයි කරන්නේ. ඒ ඕනකමයි කරනවා කිව්වේ වෙලාවේදී එයාට සිද්ධ වුණේ මොකද්ද? එයාගේ එයාට නරක ධර්ම පාවිච්චි වීමේ ඉඩකඩ. සමහර දුක් දෙන ධර්ම පාවිච්චි කිරීමේ ඉඩකඩ. මොකද ඒ ශක්ති සිතට ගැනීම. එනවා ඒ ශක්තිය වලින් දෙන ඒවා දෙන වේග ගන්නේ නෑ. ඒ ආකාරයෙන් පාවිච්චි කරන්නේ. ඒවා නියම ආකාරයට හරවලා පාවිච්චි කරනවා. නමුත් ඒ ශක්තිය වලින් යම් යම් හැඟීම් දෙනවා. ශාරීරික දුර්වලකම් ඇති කරනවා. නිකන් අන නැතුව වගේ වෙන්න පුළුවන්. නමුත් කමක්. ඒ ඔක්කොම අත්දැකලා අර විදිහටම යාකලා. අන්න කරනකොට එයා දැනගන්න ඕන මම මෙහෙම කරන්නේ ප්‍රත්‍යවේක්ෂාවයි කියන්නේ ඒකයි. ප්‍රත්‍යවේක්ෂාව මේ ධර්ම සංවිධානය කිරීමට තවත් සහායක් දුවා. ප්‍රතිවේක්ෂා කිව්වා. මම මේ තරම් මහන්සි වෙන්නේ මේ ක්‍රියාව මේ අතට හරවගන්න මේ තරම් මහන්සි වෙන්නේ මේ තරම් කල්පනාකාරීව මා යොමු වෙන්නේ දුකෙන් නිදහස් වෙන්න මේවා නොකර දුක් විඳිනවද දුක් අයින් කරනවට මේවා කරන්න මේවා කරනවද දුක් විඳින්න බෑ ඒක නිසා මොන කරදරේ හරි මොන පීඩාව හරි මොන අවීරකම හරි විඳින්මින් මේක කරන්න. මොකක් බලාපොරොත්තු අයින් කරන්න. බලාපොරොත්තු අයින් කරනවා කිව්වහම මට ඕන මං හිතන විදිහට ඒක වෙන්න ඕන කියන එකයි ආ බලාපොරොත්තු අයින් කරන්නේ කියන්නේ. අද මං කොළඹ යන්න ඕන මං ආවල් දෙයක් ඒව නෙමෙයි. මට ඕන විදිහට ඒක සිද්ධ විය යුතුයි කියන එකයි මේ බලාපොරොත්තු කියන්නේ. නැතුව මේ අරවා ඉටු වේද යුතුයකම්. ඒ අවස්ථාව. බලාපොරොත්තු කියන්නේ මට ඕන විදිහට ඒක වෙන්න ඕන. කවදාවත්. අන්න ඒක විතරක් අත්හැරලා ඒක කෙරෙන විදිහට කෙරෙයි කෙරෙන්න තියෙන යුතුයකම් මං ඉෂ්ට කරනද අපි කියමු. කෙනෙක් බත්තලියක් ගෙපේ කියනවා. මේක තැම්බෙන් ගින්දර දාන්න ඕනේ මේ විදිහට වතුර දාන්න. සමහර වෙලාවට එයාගේ දුර්වලකමකින් වතුර තියන්න දන්නේ නැතුව බත බෙරි වෙන්න පුළුවන්. නමුත් මෙයා හිතන් නරකයි. කාල් වගේ තියෙන හොඳට බට්ටිකේ දෙන්න. හරි, එහෙම ඉදුණුත් හොඳයි. නමුත් බැරි වෙන්න පුළුවන්. බැරි වුණොත් කනවා බැරි බයි. නේ? ඉතින් ඒක ටිකක් ලුණු දාලා නැත්නම් ලුණු මිසක් හදාගත්තාම ඒක කිරිබත්. <laughs> ඒක කිරිබත් කනවා. ඒක උන්ටි කර කර කිරි දැම්මේ නෑ. අන්නේ විදිහට ගත්තාම ඒ බත වගේ තමයි පුජ්‍යලිය. දැන් භාර්යාව ඉන්න ස්වාමි පුරුෂයා. ස්වාමි පුරුෂයා භාර්යාව කෙරේ, දරුවන් කෙරේ, දරුවෝ දෙමව්පිය කෙරේ. ඔක්කොම ඒ ඉතු වෙන විදිහටම පිළිගන්නලා තියෙනවා. හැබැයි අර ඒක හරියාකාර හොඳ විදිහට ඉතු වෙන්න උවමනා කරන සංයෝග මට දෙන්න පුළුවන්. නමුත් මලාවේ දන්නේ නැහැ. දැන් අර බතට හොඳට ගින්දර යමු. නමුත් බැරියලා. ඒ වතුර වැඩි. ඒ වගේ යම් යම් දේ වැඩි වෙන්නේ. ඒක නිසා දැන් ස්වාමි පුරුෂයා නම් තමන්ගේ භාර්යාවට ඉතු වේතු ඉතුකන් සියල්ල ඉෂ්ට වෙනවා. ඒ මොකද? අනේ අර විෂම ගති දොට්ටෙන්ද ඉඳ නොතියන්නේ. ඒත් එනවනේ. හැටිවම තමයි මොනවා කරන්නේ. බාර ගන්න. හා හා හොඳයි කියලා නිකයි. ඒ මොකද? ඒ ඒ වස්තුවල හැටි ස්වාමියා පිළිබඳව බහරියාවටත් එහෙමයි. ඒ නොයෙක් උපස්ථාන කරන්න පුළුවන්. ඒ වත් පිළිවෙල සියලු කළා. හරියක් මේ බෙල්ලෙන් ඉබුතු ගහන්න හදනවා නම් මොනව කරන්නේ? ඒ යාගේ හැටි. ඉතින් පිළිගන්න ඕන මම. මගේ කර්මෙට ඉතින් එහෙම කෙනෙක් මට හම්බුණා. ආ හොඳයි. ආද හොඳේ නාවයක් ගියා මම ඉතන අහුවෙලාද කොහෙද? එතකොට වෙන්නේ මොකද්ද? දිගට දුක් විඳින ගතිය ඒ වෙලාවෙන් ඉවර වෙනවා. ඇයි? ඒ ඒ වස්තුවේ හැටීමයි. දැන් කිඩාරම් මලකි සුවඳ බලාපොරොත්තු වෙන්න බෑ. හා ඇත්ත දඟක් තියෙන. ඉතින් කිඩාරම් මලෙන් කොහොමද සුවඳ බලාපොරොත්තු? නමුත් මල් තමයි මල් අතරේ එකක් මලක්. ඉතින් මලට වඳින්න බෑ. බනින්න බෑ. ඒක ගඳ ගහන රසායන ඇදලා තියෙනවා. අන්න ඔය විදිහට ලෝකය ගැන අපි හිතනකොට කිසිවක් ගැන කිසිත් බලාපොරොත්තු වෙන්න බෑ. බැරි ඒව හැදිලා තියෙන අපට ඕන අපි හැදුවෙත් නෑ. අපි ඒවට හැදෙන්න හොරදාලත් නෑ. හැදුනට පස්සේ අපි බලාපොරොත්තු වෙන අපට ඕන විදිහට. මහා අයිතිසහගත තීරණය. වැරදි. එතකොට මේ ජීවිතයිතු වාස්කම ලබන පුජ්‍යලයාගේ අර සකස් වීම වෙන්නේ මොකද්ද? නරක ධර්මයාගෙන් මැකිම කියන්නේ. හොඳ ධර්ම සංවිධානය. හොඳ ධර්ම කියලා කිව්වේ හොඳට සැප විඳින්න පුළුවන් සිතුවිලි පහල් කරන්න වමනා කරන ශක්තිය රසායන ශක්තිය. ඒක කියන්නේ පරමාණු කිය. ඒ ශක්තිය මගේ ජීවිතය හැදෙන්නේ. දැන් අද වගේ නෙවෙයි හෙට ඒක බොහොම ලේසි. අනිද්දාට ඊටත් වඩා ලේසි. බලනකොට දිගටම දැන් කිසි කරදරයක් නැහැ. ඕන දුකක් එක්ක මොන ඕන දුකක් එක්ක තමයි ජීවිතය සංවිධානය කරගන්න පුළුවන්. කිසි පීඩනයක් නැතුව ඉන්න පුළුවන්. නරක ප්‍රදේශ හොඳ ප්‍රදේශ හොඳ පුජ්‍යලයා නරක පුකු කන්නේ. එයා කියන්නේ මොකක්ද අන්තිමට? මම හොඳයි. මම හොඳයි මට ලෝකේ හොඳයි. ඒ මොකද මම ලෝකේ මට දුක් විඳින මට දුක් ලැබෙන විදිහට මම ලෝකේ පාවිච්චි නොකරන් ඉගෙනගෙන තියෙනවා. එතකොට දැන් නරක ලෝකයක් මම නෑ මට නෑ. ඒ මොකද මම හොඳ හොඳ මම ඇවිල් මම හොඳ කෙනෙක් නිසා. මට ලෝකේ නරක කලේ නෑ. මම ලෝකෙන් නරක කරවගත්තා. පතිරූප දේශ වාසෝච කියලා කියේ මොකද්ද? තමාට සැප ලැබෙන විදිහට තමාගේ හිත සංවිධාන කරගන්න ඉස්සෙල්ලා දුක් දෙන පරිසරයක එයා ජීවත් වුණා. එතකොට එයාට පුළුවන් මේ කිව් ක්‍රමයට එයා සංවිධාන වෙච්ච හැටි. දැන් එයාට දුක් දෙන කිසිවක් එයා ළඟ නැහැ. එයාගේ ඇහෙන් දුක් විඳින්නේ නැහැ. ඕන තරම් අකටයුතු දිහා බලන්න පුළුවන්. ඕන නරක ශබ්ද අහන්න පුළුවන්. ඕන ගදක් එයා දන්නවා ඒකේ ස්වභාවය ඔකයි කිය. නරක ස්පර්ශ එයාට මුකුත් නැහැ මේ தත්ත්වයට. එයා හිත පෙල්ලපු හැටි එයා හොඳ හොඳ පෙදෙසක වාසය කරන කෙනෙක් වුණා. ඒ මොකද? එයාට හොඳ විදිහට ඒ පෙදෙස පාවිච්චි කරන්න මෙයාගේ දැනීම තියෙන නිසා. නැතුව අපට හොඳ පෙදෙස් හම්බෙන්නේ සාමාන්‍ය සමාජීය වශයෙන් හම්බෙන්නේ දැන් මෙතන සමාජ දුක් දෙන ශක්තියක් තිබිච්ච ජීවිතයක ඒ ශක්තිය විසින් දුන්න දුක් දෙන ආකාරයෙන් සිටිවිලි පහළ කරපේ කියන්නේ නැත්තුව නවත්තලා හොඳ ධර්ම ශක්තිය ජීවිතය ඇතුලේ ගැප් කළා දැන් එයාට හොඳ සැපදෙන සිත් පහළ කරන ධර්ම ශක්තිය එයාගේ ජීවිතය ඇතුලේ දැන් තියෙනවා අන්න ඒකට කියනවා ප්‍රතිරූපජේතව. කියනවා එතකොට ඕනම කෙනෙකුට නරක පෙද්දසක් නැහැ. එයාගේ ජීවිතය ඇතුළේ හොඳ පෙද්දස් සකස් කරපු ඇති මුළු ලෝක ධාතු ඔක්කොම එක. ඒක නිසා එයාට මසු බලාපොරොත්තුවක් නැහැ. මසු බලාපොරොත්තු හැදුනේ මොකද? දැන් මට දුකයි. ඒක නිසායි. හිතවත් නැත්තම් මැරිලවත් දිව්‍ය ලෝකෙටවත් රින්ගගේ බහ කොහාට හරි රින්ගගෙන සැප ටිකක් ලබන්න නැත්තම්. ඉතින් වර්ණනාවක පිටේක විස්තර කියලා තියෙනවනේ. නොයෙක් විදිහේ වර්ණාවක් තියෙනවා. මල් වතු තියෙනවා. මෙහි වගේ තමයි පාක් එක අරනවා වගේ තියෙන්නේ. මේ මිනිහා සතුටු වෙනවා. මිනිහා සතුටු වෙව කොහොමද දිවි ලෝකේ දාන්නේ. නමුත් ඒක නෙමෙයි. මෑ කල්පනා කරනවා. ජීවිතය ඇතුලේ මේක සංවිධානය කරපෙන්න. අනේ දිව්‍ය ලෝකෙන් නොගියට කමන්නේ මේ මං ජීවත් වෙන්නේ දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ කිව්වේ මොකටද? දිව්‍ය ලෝකේ කිව්වේ පාලනයෙන් යුක්තව පෙරලිය සිද්ධ වෙනවා. දිව්‍ය ලෝක. පාලනයෙන් යුක්තව මගේ චිත්ත පෙරලිය සිද්ධ වෙනවා. කොයි අතර පෙරුණත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කොයි අතර පෙරුණත් මට සැපයි. එතකොට ඒ පුජ්‍ය එතකොට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙනම් ඒ දිව්‍ය ලෝකේම දැන් නැද්ද කියලා? නැහැ. ඒ සිතේ මලොත් එයා ගිහින් උපත් දෙන්නේ ඒ පරිසරයේ ඒ භූමිය තමයි. ඒවට වෙනම පරමාණු වල ප්‍රමාණ ස්වરૂප ඒ වෙනම ප්‍රජෙස්සල් ඒවා සකස් දැන්වල මෙයාගේ උපත සිද්ධ වෙනවා. ඒක පස්සේ වෙන දෙයක්. ඒක ගැන කිසි කතාවක් ඕනේ. දැන් දැන් තමයි අපිට උත්තර. දැන් මේ தත්ත්වය ආපුවාම එයාට කියන්න ඕනේ මං මරණින් මත්තේහි දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක දෙකටි කියන විඳේ සපත් විඳ කියලා මුකුත් ඕනේ මරණින් මත්තේනේ මම දැන් සැප විඳිනවා කියලා උදාන. ඒ උදානේ හස්යෙන් එයාගේ ජීවිතේ අර කියන බැඳීම් වලින් තොර කරගත්ත හැටි ඒ කියන අර මුලින් ප්‍රඥාවේ කිව්වා ඒ සියලු අයිතිවාසිකම් තියෙනවා. නමුත් මේවා විඳිනවා මිසක මම බැඳීමක් නෑ. මතු බලාපොරොත්තු කියන එකට වැටිච්ච හැටි බුදුහාමුදුරුවෝ වදාලා එයාගේ ජීවිතේ ස්වර්ග ලෝකයටපත් වුණා. පත් වෙනවා. ස්වර්ග ලෝකයේ කිව්ව මොකක්ද? හැම වෙලේම සුවයක් භුක්ති විඳින පෙරළියකට යාගේ ජීවිතේ කාපේ. ඕකයි අද දේශනාවේ මේ කොටස ඉතුරු වෙලා තිබිච්ච කොටස දැන් මේ සූත්‍රයේ අවසානයි. නිසා දැන් මේ කරපු දේශනාවල පිළිබඳව මොනවාරි අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. කිරිබත් හදන්නේ නැහැ ඉතින් තීනවත් කිරිබත් ඒ කියන්නේ නිකන් කනවා කියන්නේ. මොකක්ද? ඔය ආදි ආදාරි දුක් දෙන ධර්ම ශක්තිය එයා වැඩි කරගත්ත. ඒ වෙලාවේ සෑහෙන ලෝඩ් එකක් එයා මේ පුරවගත්තා මෙතන. නෑ නෑ. ඒ ඒ වෙලාවේ තමා විසින් අපේක්ෂා කරපු සිද්ධියක ඒ වෙලාව වෙලා තියෙන්නේ. මොකද? එයා විහිං ඒ වෙලාවේ. එයාගේ නරක ශක්තිය විසින් කිව්වා ආවා වේගයක් හිතේ. අපිට මේක උහුලන්න බෑ. දැන් මම කරන්න ඕන මොකද? මේ බත්හැලිය නිසායි මට මේ වේගය ගැහුවා පොළේ. ඒක ඒක කකුල් දෙකේ වැටලා ඒක පිච්චෙනවා. පිච්චෙනකොට ඒකට දඟලන්න ගිහලා ටීපෝයි එකේ වැදිලා කකුල තුවාලය. ඒ ඔක්කොම යාගේ තීරණ. කවුරුත් කළා නෙවෙයි. එයාගේ තීරණ. ඒ වෙලාවට ක්ෂණිකව හිතෙන තීරණය කොල්ලා අන්තිම අපාය. මොකද නරක ධර්මයක බලපෑම. එතකොට ඒක හොඳ ධර්මයක් තිබුණා නම් හිමීට බත්තලිය දිලින් තියලා ඈ විනියා හිංගලා ඔන්න මේ බත් පෙඩක් බෙදලා ඔක කන්න බලන්න කියලා විනියා බෝ මුණකට වදගෙන ඇවිල්ලා හොඳට කන කිසි කරදරයක් නැහැ කොහොම හරි මිනිහා කතාවෙන් අරකින් මේකෙන් බඩ අප්පුරව ගන්නවා නැගිට කවුල. ඒ මොකද පොන්ත ධර්මයක් වැඩ. තේරුණාද? ඔව් ඒකයි කියන්නේ දැන් ලැබෙන විදිහ තමයි දැන් දැන් බඩු දෙන්නේ. බත් ලැබුණේ බත් ලැබුණොත් කනෝ නැත්නම් නිකන් ඉන්නවා කියන එක නෙවෙයි මේ කියන්නේ. ලැබෙන විදිහට යොදන්න ඕන ඒන් දෙන ප්‍රතිඵලය තමයි භුක්ති විඳින්නේ. ඒක. මොකක්ද? මම සඳහන් කරන කුසල මහතුරු ඒ නිසා මෙහෙම විය යුතුයි. විභව දන්නේ කියන්නේ එක දැන් ඔන්න අපි කියමු බත්තලියම ගමු. ඔන්න එයා හිතනවා මේ බත්තලිය දාලා ලිපේ තියලා මෙයා ගින්දර දාන්නේ හොඳට හාල් ටික වගේ බත් ටික එල්ලුවා. ඒක භව තණ්හා. විභව තණ්හාවේ කියන්නේ බෙරි වෙන්න නම් හොඳ නෑ. එයා කැමති නැති සිදු නොවිය යුක්ත විභව තණ්හා. සිදු නොවිය යුත්ත කෙරෙහිත් මෙයාගේ යොමු වෙලා තිනවා සිදු විය යුත්ත කෙරෙහිත් නෑ ආල්ලගේ හොඳට තැම්බෙන්න ඕන දෙවි වෙන්න ඕන එතකොට භව විභව දෙකම හැම ක්‍රියාවක් එක්කම හැම වචනයක් එක්කම ඒ භව ඔය කාම භව විභව කියන තුන නැති සිද්ධියක් සත්‍ය ලෝකේ නෑ හැම බලාපොරොත්තුවට යොමු කරන්නේ කාමයෙන් කැමැත්ත. ඒ කැමැත්තෙන් මෙයා බලාපොරොත්තු වන සිදුවීම බව විභව කියන්නේ එතන සිදු නොවිය යුතු දේ. දැන් මොකක් හරි කනකොට එයා සනසිල්ල කණ්ඩ බලාපොරොත්තු වෙනවා එයා කැමති නැහැ මැස්ස වහනවට. ඒ විභව තණ්හා. හැම එකම එතෙන්ද අනවශ්‍ය දේ. සිදු නොවිය යුතුයි කියලා හිතන් ඒකත් ඒ පැත්තටත් යොමු වෙලා හිටීම තමයි විභාග හැම වෙලේම පෞච්චි අය එකකින් අර කාම තණ්හාවෙන් මිදෙලකොට අරක මිදිලා එනට එනවා ඒ පුබ්බේතක පුඤ්ඤ දාතු ඔය වැඩේ කරන්න නුවණ ඕනේ විනය කියන්නේ මේ නොයික් නොයික් ගහජරාවල් ලැබෙන නෙවෙයි. ආරණේ දුක් ලැබෙන නොලැබෙන විදිහට පාවිච්චි කරන්න තමගේ නුවණ තිබිලා තමයි පුබ්බේතකත පුඤ්ඤය. ඒ පුබ්බේතකත පුඤ්ඤතා තමයි අපේ සිද්ධාර්ථ කුමාරයන්ට තාත්‍යයි තිබිච්ච ධනෙවත් හතර මහ නිදානෙවත් ඒ වගේම සක්විති රාජ සම්පත්තියවත් නෙමෙයි ඒ උත්තමයා බුද්ධත්වයටපත් වෙන. පෙර විසින් දිනු කරන ලද ප්‍රඥාවෙනි උන්වහන්සේ බුදු වෙන්නේ. උබ්බේතගත පුඤ්ඤතා කියන්නේ දුක් නොදින්න තරමට යාගේ නුවණ යම් තරමද ඒක තමයි පින කියන්නේ. නැතු මේ මොන හරි අටම් පවුරු ටිකක් මේ රටේ තියෙන ඔය එක්ක අසෝරෙන් ළඟින් තියා හිට ඒ පිනේ කියලා කිව්වේ ඒ නොදන්න කමට කියන කතාව. මේකයි නුවණටයි පෙර පින කියලා කියන්නේම නුවණ. ඔව් නුවණක් නැත්නම් කොහොමද මුහුණන්නේ? ඔව්. ඒ ඒ ඒත් අර කල්පනාව හරියට යොදනන්නේ හුරු කරන්නේ. මේ ආත්මේ තමයි අපි මේ කතා කරන්නේ. ආත්ම දැන් නැහැ. තවත් ආත්මයක් අපි දන්නේ නැහැ. මේ කතා කරන්නේ මේ මේ දැන් පාවිච්චි කරන ආත්මය. ඒ දැන් තමයි ඒවා ඔක්කොම හුරු කරන්න ඕනේ. අර කේ වාස් කරලා දාන්න ඕනේ. ඒ වගේම කතා දාන්න ඕන හොඳ ඒවා දිනු කරන්න ඕන මේ අය ඒක තමයි කතා කරන්නේ එන මොනවද ඉච්ඡා ඒක දකින්නේ කවදින් කරුණටම නිදෙන්නේ කියන්නේ හිත ඇනසිල්ලේ කියන්නේ නිවිද දැන් සීතල තැනක සෞම්‍ය තැනක ඉන්නවා නම් උඩ පයින් නැහැ ගිනි ගොඩේ ඉවර තමයි උඩ පයින් හැමදාම ඇනසිල්ලේ පවතින්නේ ඔය නිවිච්ච තරමට සැනසilla තියෙනවා සම්පූර්ණම නිවිච්චාම මිනිහක් නැහැ. එයාත් ඉවරයි. ඒකට කොහෙත්ම නැහැ දුක. ඒකයි නිවීම කියන්නේ. ඒ නනියෝ නිව තමයි යන්නේ. දැන් මේ සිතක් හදනවා කියන්නේ ඒ ගිනි ගන්න මට්ටමේ සිත නිවා ගන්න මට්ටමට ගන්නවා. කොහොම හෝම නිවලා නිවලා නිවලා නිවලා අන්තිමටම නිවිච්ච දාට අර අපේ දුක් විඳින්න හැදෙන පංචස්කන්ධේවත් එක්කාසයෙන්. ඒ දෙනට නිවිලා ඒකයි නිවන් අවබෝධ වුණා කියන්නේ. පරිණිරවාණ දිගයි කියන්නේ ඒකයි. හොඳයි මම හිතනවා ඔච්චරයි ප්‍රශ්නේ. දැන් මේ පින්වත් පිරිස දැන් මේ අභෝම ශ්‍රද්ධාවෙන් මෙව අහන්නේ ජීවිතය පිළිබඳව යථා තත්ත්වයේ එක්තරා ප්‍රමාණිකව වැටහිලා තියෙන නිසා. ඒක එවැනි අය තමයි මේ ධර්මයෙන් ප්‍රයෝජන තියෙන්නේ. මේක නොකරන අය කවදාවත් අහන්නේ නැත් නෑ. ඇහුවට පස්සේ හොඳට වැටුණා නම් නොකර ඉන්නෙත් නෑ. අන්න එහෙම සත්‍යයක් මේ ධර්මයේ තියෙන්නේ. ඒක නිසා මේ පින්වත් පිරිස මේ විදිහේ උත්සාහ ධර්මෙන් මේ ජීවිත පිළිබඳව වගකියා ගැනීමේ ක්‍රියාව යොදමින් කරන්නා වූ මහා වටිනා පුණ්‍ය කර්මය දෙස බලා සතුට වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප අපැසු කරන්නා ස්ථානවලටත් අධිගෝධ සියලුම දිව්‍ය රාජ සමය මේ පින් අනුමෝදන් වෙමින් එයින් සතුටටපත් වෙන්නා වූ ජීව රාජයන් සමූහයාගේ ආශිර්වාදය මේ සම්පතම ලැබේවා. ඒ වාගේ මේ ජීව රාජ සමූහයාටත් තම තමන් නම් ඉන්න සීමේ පරිලෝකයේ මෞපියාදී ඥාති වර්ගයාටත් බොහෝ පින්නුතුන්වත් ලෝසතුන්වත් තම තමන්වත් මේ ශක්තිය කාන්තෙන්ම සියලු දුක් නිවාලන්නා වූ අමාමා නිවන් පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාව සබාගෙන එත්තාවදා ධම්මේ කියන ගාථාව आका सकता है वो मत ඥාතීන් බින්දෙන් නිදම්මේ හොඳයි තව කාරණයක් කියන මතක් කරන්න මොකද්ද එන සෙනසුරාදා පම්පී කියන්න හම්බෙන්නේ නැහැ